නමෝ තස්ස භගවතු සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරක වරණයි දැන් අපි ගිය සතියේ නැවැත්තුවේ කොතනද නැවැත්තුවේ කොතනද ඈ සමාධි භාවනාව සමාධි භාවනාව කළා නේද එහෙමනම් අද අපි සමාධි භාවනාවත් මූලික වශයෙන් කරලා අද අපිට තියෙන්නේ ධාතු මනසිකාරය සහ පිළිගොල් භාවනාව කරන්න. දැන් සමාධිය කියන වචනේ පිළිබඳව මම පැහැදිලි කරලා දුන්නා. චිත්ත ඒකාග්‍රතාවය බොහෝ වේලාවක් එක අරමුණක රඳවාගෙන සිටීම. ඒ අරමුණ උපේක්ෂක අරමුණක් වුණොත් තමයි හොඳ. රාග, දෝෂ ආදී අරමුණක් අරගෙනත් අපිට පුළුවන් සමාධිගත වෙන්න. ඒවට කියනවා අකුසල සමාධිය. එහෙම නැත්නම් මිච්ඡා සමාධිය. උපේක්ෂක අරමුණක් කරගත්තොත් ආන් එතන තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න ඉස්සරලාත් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිලක්ෂණේ ත්‍රිශික්ෂාව මේ දර්ශනයන් එහෙම නැත්නම් ආගම් වල තිබුණා. බමුණු ආගමෙත් තිබුණා, නිගණ්ඨ ආගමෙත් තිබුණා, හැම ආගමකම සීලයක් තිබුණා, සමාධියක් තිබුණා. ඒගොල්ල පිළිගත්ත ප්‍රඥාවක් තිබුණා. සීල සමාධි ප්‍රඥා. එතකොට මේ සෑම ප්‍රඥාවක්ම ලෝකය තුල නතර වෙලා තිබුණේ. සීලයත් ඒ වගේ සමාධියත් ඒ වගේ. ලෞකික කිසියම් අරමුණක් නিত্য සුන්දර පරම මංගල කියන මතයේ පිහිටාගෙන තමයි සමාධිගත වෙලා හිටියේ. බ්‍රහ්ම ලෝකයන්ද එහෙම නැත්නම් මැජික් පෙන්වන්න හිතාගෙන ඔය විදියට සීලයක් ඒ වගේ දිව්‍ය ලෝකයන්ද හිතාගෙන ප්‍රඥාවත් ඒ වගේ ඒවට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා බුදු පියාණන් වහන්සේගේ දේශනාව තුළ එහෙම නැත්නම් බුද්ධ ශාසනය තුළ තියෙන්නේ මොනවද අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියලා මේ අදි අයන්න මාත්‍රායන්න දියන්න අදි කියන වචනේ තේරුම ලෝකෝත්තර කියන එකයි ලෝකෝත්තර සීලය ලෝකෝත්තර සමාධිය ලෝකෝත්තර ප්‍රඥාව ඒවට තමයි අදි කියන වචනය යොදන්නේ සීල සමාධි ප්‍රඥා කියන එක අබුද්ධෝත්පාද කාලයේ තිබුණා අබුද්ධෝත්පාද කාලයේ තේ සිල් තිබුණා පන් සිල් අට සිල් දස සිල් එතකොට ආජීවර්තමක සීලය, උපෝසත සීලය නොයෙකු සිල් තිබුණා. ඒ කාලේ නොතිබුණේ මොකද්ද? අදි සීලය තිබුණේ නැහැ. අදි සීලය තිබුණේ නැහැ. අදි සීලය කියලා කියන්නේ බෞද්ධ සීලය කියන එකට. පාරමිතා සීලය නිවන් දැකීම සඳහා ඇති කරගන්න සීලය. ඒක තමයි අදි සීල කියලා කියන්නේ. ඒක තියෙන්නේ බුද්ධ ශාසනය තුල පමණයි. වෙන කිසිම ශාසනයක නෑ. අන්න එතනයි විශේෂත්වය තියෙන්නේ. සමාධියත් ඒ වගේ. සමාධියත් ඔය ආගම් වල තිබුණා. නමුත් අදි නෑ. ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකයන්ද හිත සමාධිගත කරගත්තා. එතකොට නොයේකුත් මැජික් පෙන්වන්න උඩින් යන්න යටින් යන්න සිත සමාධිගත කරගත්තා. ඒ තැන්වල අදි කියන වචනේ නෑ. සමාධි කියලා තමයි තමා තියෙන්නේ. එතකොට නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව යම් කෙනෙක් අකුසල් යට කරගෙන කුසල් මතු කරගෙන නිවන් දැකීම සඳහා සමාධිගත වෙනවා නම් ආනිව තමයි අදි කියන වචනේට අයිති වෙන්නේ. අදි චිත්ත කියලා කියන්නේ ඒකයි. අධිකිත්තේට ආයෝගෝ ඒතම් බුද්ධාන සාසනං කියලා තියෙන්නේ. අධිකිත්තේ හේදෙන්න ඕනේ බුද්ධ ශාසනය කියන්නේ ඒකයි. කන්ති පරමන්ත පෝතිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරෝපගාති පරමෝ සමනෝ හෝති පරං විහෙති අන්තෝ අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පත්තං පන්තංච සයනාසනං අධිකිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධානු ශාසනං අන්න එතන බුද්ධ ශාසනය සඳහන් වෙනවා අධිචිත්තය එතකොට අධි සීලය සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතම් බුද්ධානු ශාසනං ඒවා තමයි අධි සීලය කියන්නේ ප්‍රත්‍යඥයන්ට අධි සීලයක් පිළිගන්නේ කිසිම වෙලාවක ඉතින් මෙන්න මේ සමාධියත් ඒ අධි කියන වචනයටයි තියෙන්නේ පංච නීවරණ යටපත් කරගෙන නිවන් අපේක්ෂාවෙන් සිත පිරිසිදු කර ගැනීම සඳහා සමාධිගත වෙනවා නම් ආන් එතන තමයි සම්මා සමාධියේ ලෝකෝත්තර පැත්තට යන්නේ. අධි කියන තැනට. මම එදා මේ ගැන කියලා දුන්නා. තවත් මේ ගැන අවබෝධ කරගන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන ගැන. ඉතින් මේ බෞද්ධ බෞද්ධ කියන්නේ තදි කියන එකයි. බෞද්ධ සීලය, බෞද්ධ සමාධිය, බෞද්ධ ප්‍රඥාව. ඒකයි. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා. ඉතින් අපි දැන් බෞද්ධ සීලයක පිහිටාගෙන ඉන්නේ මොකක්ද අපේ සීලය? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව හල යුතුය කුසල් කළ යුතුය කියන තීරණය. ඒක තමයි අපේ හැටි. ඒක තමයි අපේ සීලය. හ්ම්. කලාතුරකින් පවක් කරනවා වහාම හම්බි කරගන්නවා. තප්පරයක්වත් මේ පව තුල ඉන්නේ නැහැ. ඒක අපේ හැටි ඈ. ඒ සමාධියත් ඒ වගේ. අපි සමාධිගත වෙන්නේ බ්‍රහ්ම ලෝකයන්ද නෙමෙයි. උඩින් යන්න, යටින් යන්න, මෙලික් පෙන්වන්න දෙම නෙමෙයි. පංච නීවරණ යට කරගෙන මර බල බිඳගෙන බුදු බල මතු කරගෙන සිත පිරිසිදු කර ගැනීම සඳහාමයි. ආන් ඒකයි අදි චිත්තේච ආයෝගෝ කියලා කියන්නේ. ඒතම් බුද්ධානුශාසන. දැන් එහෙමනම් අපි ගිය සැරේ කියලා දුන්න ආකාරයට ආනාපාන සති භාවනාව වඩමු. ආන අප ආන සති භාවනා ආස්වාසය ප්‍රස්වාසයට හිත යොමු කරගෙන එහිම හිත රඳවගෙන එය කයේ ස්වභාව සිද්ධියක් බවත් හොඳින් අවබෝධ කරගෙන දිග ස්වභාවයක් දැනෙනවා නම් එයට අනුගත වෙන විදිහට අපේ චින්තනය දිග ස්වභාවයේ දිගේ යවන්න ඕනේ කොහොමද දිගායි දිගායි දිග්ගායි ආන්ගේ විදිහට කෙටි ස්වභාවයක් දැනෙනවා නම් කෙටි ස්වභාවයට චින්තනය යොමු කරන්න ඕනේ. කෙටි කෙටි කෙටි කෙටි. කෙටි කරන්නවත් දික් කරන්නවත් යන්න එපා. කොටින්ම පාලනය කරන්න යන්න එපා. හ්ම්. <coughs> උස්ම ස්වභාව සිද්ධියක් බව අවබෝධ කරගෙන <coughs> ඒකටම හිත යොමු කරගෙන ඉන්නවා. <coughs> එච්චරයි. හොඳට මේ ටික මතක තියාගන්න ඕනේ. ඉතින් මේක ටික වෙලාවක් ගිහිල්ලා සියුම් වෙනවා. සියුම් වෙනවා. එතකොට සියුම් වෙන බවම දැනගන්න එච්චරයි. සියුම් වෙනවා කියලාම හිතන්න. හ්ම් මෙහෙම සිවුම් වෙලා සිවුම් වෙලා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටමපත් වෙයි. ඒ බවක් දැනගන්න. අන්න එතෙන්දී අපි කියනවා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා ඔය අවස්ථාව එනකොට හොඳටම හුස්මටම සිත ඒකාග්‍ර වෙලා හීන් සැරේ සැරේ හුස්මත් එක්කලාම හිත ඉහළ පහළ යන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ඉතින් අර පළවෙනි අවස්ථාවේදී ඒ දේ සිද්ධ වුණේ නැත්තම් නැවතත් මේක ආපහු අදින්න. මේ අභ්‍යාසය ආයෙත් මුලට අරගෙන කරන්න. ආයෙත් දිග්ගහයි දිග්ගහයි මේ විදිහට පළවෙනි අවස්ථාවේ හරි ගියේ නැත්නම් ආයෙ අදලා ගන්නවා මුලට. මුලට ඇදලා අරගෙන ආයෙත් ඒ විදිහටම දිගයි කෙටි සංසිඳිලා කියලා යනවා. දෙවෙනි අවස්ථාවෙත් හරි ගියේ නැත්නම් මොකද කරන්නේ? ආයෙත් එන එකයි තියෙන්නේ මුලට. ඔය ඔතන හදාගන්න එක තමයි අමාරු. අමාරු නැහැ. එතන තමයි හොඳට ශක්තිමත් කරගන්න ඕනේ. එතන ශක්තිමත් කරගන්න නැතුව බෑ මේ කොට නැගිල්ල ගහන්න. මේක තට්ටු අටක කොට නැගිල්ලක් ගහන්න යන්නේ. ඉස්සල්ලා තට්ටු හතරයි ගහන්නේ ඊට පස්සේ අනිත් හතර ගහ ගන්නවා නිමාඩු පාඩු තියෙන විදිහට ඉස්සල්ලා තට්ටු හතරක් ගහන්නේ අපි තේරුණා නේද ඉතින් අර බේස් එක හොඳට දාගන්න ඕනේ පදනම ෆවුන්ඩේෂන් එක නැත්තම් උඩට ගියාම වැනෙන්න පටන් ගනී හ්ම් ඒකයි මම කිව්වේ ආනාපාන සමාධිය හොඳට සකස් කරගන්නකො ඒ ක්‍රමය තමයි මම කිව්වේ පළවෙනි වතාව බලනවා try කරන්න බැයි නම් ආයෙත් ආයෙත් පටන් ගන්න ආයෙත් මුලින් යනවා ඈ ඔය විදියට එහෙනම් දැන් ඔය කට්ටියට බාරයි වැඩේ එහෙමනම් දැන් කවුරුත් කය ඍජුව තියාගන්න පහසුවෙන් තියාගන්න තද වෙන තැන් තියන්න එපා වම් අත උඩින් දකුණු අත තියාගන්න දැන් ඇස් දෙක පියාගෙන එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. ඉතෙන් සිට දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගායි දිගායි niệm ngại niệm ngại නිග්‍රහභාවී මන්දකින් දැනගන්න දැන් සියුම් වන ස්වභාවයක් දැනෙනවා හුස්ම සියුම් สบา sin สบาย

Mansión Osmán, Denny, Madam. Mm-hmm. Sumatra සම්මාදිසිත උසන්නතම दिवी ध्यान Divinidad. di දිවෙන ධ්‍යානය පීතියට ඒකාග්‍ර da सर्विनि ध्यान Tvam दिवे 我为你流。 see නැවත වතාවක් S2 පියාගෙන විනාඩියක් විතර විවේක සොයෙන් ඉන්න බලන්න වෙනද වගේ සිතිවිලි ගලාගෙන එනවද එහෙම නැතිනම් සිත නිදහස් වෙලාද කියලා බලන්න